මට 30යි. අපි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අපි මේ වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ සති සෙනසුරාදා ඉදලා අදට වෙලාව අපි කරන ධර්ම සාකච්ඡාව සඳහායි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 සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා යෝගාශ්‍රමයේ කතිකාවතේ පළවෙනි කොටස කියවන විදිහට මම 13 වෙනි කුටියට ආරාධනා කරනවා. අවසරයි සංස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමයේ කතිකාවත ස්වාඛාතම් බ්‍රහ්මචර්යයන් සම්දිට්ඨිකම් මකාලිකම් සම්දිට්ඨික මකාලිකම් සම්දිට්ඨික මකාලිකම් යත් අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තිය. යාය සන්ධා පබ්බජිතෝ අගාරස්මා අගාරියා. තමේව සද්දං ගෘහෙහි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 නියම කල්යාණාද්‍ය වශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වෙනහෙයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒවමේව කෝ රාජකුමාර පංචමානි පදානියංගානි ඉද රාජකුමාර බික්කු සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං තේයාලං ගච්ඡාති කියවන්න ඕනේ ඉතිවිසෝ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පා තංකෝ සමවේ සමවේපාකිනියා වේපාකිනියා සමවේපාකිනියා ගහනියෝ සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුම්හාය මජ්ජිමාය පදානක්ඛමාය අසටෝ හෝති අමායාවි යථා භූතං අත්තානං ආවිකත්වා සත්තරිවා විඤ්ඤුස් විඤ්ඤුසුස විඤ්ඤුසු සබ්‍රහ්මචාරිජෙක් පොඩ කරගෙන සබ්‍රහ්මචාරිජ ආරද්ධ විරියෝ හෝති අකුසලාණං ධම්මාණං පහානාය කුසලාණං ධම්මාණං උපාදාය ථාමවා දල්හ පරක්ඛමෝ අනිකිත්තු අනිකිත්ත ධූරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංච පදානීයන් ගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානු යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේ පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළෙහින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට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 කලට සුදුසු පරිදි සිකපද මැදීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝ ඥාත්‍ය සීකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා පාතිමෝක්ෂ සංවර සීතලේ රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලේද හොඳින් අසා බලා දැනගෙන කික්කීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තන්න පරිපූරෙන්තෝ න වත්තං න පරිපූරෙන් වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම පුදු මහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනුගෙන අනතිමානීව අනදස්ව සම්පූර්ණ කටයුතු 26න් අතර කරන්න ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහකනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙනවා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දලදඬු ගති හා කොහොන් වත් නොකුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්බැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකර දැන උගෙන හොඳින් දැන හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි ඒ දැයෙහි යෙදිය යුතුය. නිද්දාරාමතා භස්සාරාමතා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 ප්‍රත්‍යදායකයින්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදී සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණාදියට පසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. දැන් අපි එතකොට විවස්ථාව සම්බන්ධයෙන් කොටසයි සාකච්ඡා කිරුණේ අපි ස්තුතිවන්තයෙකු 13ට පරණ 13ට කතා කරමු මේ මොකද්ද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 ඉද මහරජ බික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විදෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටි පත්ත චීවර ධාරණී සම්පජානකාරී හෝති අසිතේ සීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ කිතේ නිසින්නේ සිත්තේ ජාගරිකේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හෝති එවං කෝ මහරජ බික්ඛු සති සම්පජාඤ්ඤේන සමන්නාගතෝ හෝති. පැටි ඉස්සල්ලා කියන්නේ ඊට ඉස්සර පරිච්ඡේද අපි ගිය පාර කරපුවේ. පාලිකසන්. පැටි කියපු ඉස්සර පරිච්ඡේදේ ඔව්. කතංච මහරජ බික්ඛු ඉන්ද්‍රියසු බුද්ධද්දාරෝ හෝති. ඉද මහරජ බික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති ඥානු ව්‍යංජනක් ගාහි යත්පාදිකරණ මේතන් චක්ඛේන්ද්‍රයන් අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මා අන්වස්සේ අන්වාස වේය අන්වාස අන්වාස වේය සස සංවරා පටිපද්‍යති රක්ඛති චක්ඛේන්ද්‍රයන් ඉන්දි චක්ඛේන්ද්‍රයේ සංවරං ආපද්‍යති සෝතේන සද්දං සුත්වා පේයාලං ගහණේන සද්දං ගහයිත්වා පේයාලං ජීවහාය රසං සායිත්වා පේයාලං කායන පුත්තබ්බං කුසිත්වා පේයාලං මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහි හෝති නාමියංගනග්ගාහි යත්වාදිකරණමේතං මනින්ද්‍රියං අසංයතා විහරන්තං අභිජ්ජා දෝමනස්ස පාපක අකුසල ධම්මා නිවාසයෙන් තස්ස සංවරය ප්‍රතිපද්‍යති තත්ති මනින්ද්‍රියං මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති සෝයමිනා අරියන ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදේති ඒවංකෝ මහරජ භික්ඛුන්ගේ සූත්‍රධාරෝ හෝති. අධිකේ මේ සිංහ දෙක දැන් කියවන්න හැබැයි හයියෙන් කියන්න ඕනේ අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා ගොදුරලා වැඩක් නැහැ. මහරජාණන් මහණතුනි කෙසේනම් ස්මෘති සම්පදන්නේ සමන්විත වේදයක් මහරජාණනි මේ සස්මි මහණතුමි ඉදිරියට යාමෙහි පෙරලා යීමෙහි මනා මේනින් දැනම කරනු වෙයි. ඉදිරිය බැලීමෙහි අනුදික් බැලීමෙහි මනා නුවණින් දැනම කරනුයේ වේ. අත්පා ආදී හැකිලීමෙහි දිවි කිරීමෙහි නුවණින් දැනම කරනුයේ වේ. සංගල සිවුරද ආත්‍රේද සෙසු සිවුරුදු දැරීමෙහි නුවණින් දැනම කරන්නේ වේ. ආහාර ගැනීමෙහි පෑන් කිහිමෙහි පෑන් කීමෙහි පිටි කැවිලි ආදී කෑමෙහි මේ ආදී රස විඳීමෙහි නුවණින් දැනම කරනුයේ වේ. මළමුව පහ කිරීමෙහි නුවණින් දැනම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි ඉඳීමෙහි නිගීමෙහි කතා කිරීමෙහි නොබෙනීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. මහරජාණනි මෙසේ වනාහි මහණතෙම සිහි නුවණින් සමන්විත වෙයි. කවුද අතවල? එතකොට මේ මෙල්බන් පැත්තට ඇහෙනවද මේ රෙකෝඩින් එක අපේ සද්දේ? හොඳයි අපි මේ මයික් එක ළඟ තිබ්බ නැත්නම් දෙන්නම දක්ෂ නැහැ වැඩේට මේ ඉදිරිපත් වුණාට බොහොම ස්තුතියි හැබැයි. දැන් සද්දෙන් කියන්න දන්නේ. ඒ කියන්නේ ඒකට Tamanට කුතුහල ගන්නවා. මෙන් බෑ වැඩ කරනකොට මේ බයලජ්ජා පොඩ්ඩක් බිම තිබ්බට කවන්නේ මේ හරි වැඩ කරනවා. ඒකට අද අපි එහෙනම් ලකුණු කර ගන්නවා 28යි 29 30යි නේ. 30යි 01යි 2016 අපි යෝගාශ්‍රමයේ කතා කරලා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 ඉතින් මම ඒ ඒ භෞතික ලෞකික වශයෙන් දෙනවා කියන එකේ මම ඉදිරිපත් වුණේ නෑ ඉස්සරහට. මොකද හාමුදුර කෙනෙක් නම අරුණ තමයි කරගෙන ගියේ. ඉතින් අරුණට සෑහෙන චෝදනාව. මටත් චෝදනාව. අයියෝ වහන්සේම දැනගෙන මේ මට ආපු චෝදනාව තමයි යන්ත්‍රයේ අතුරු ඵලයට විතරක් වැඩ කරන්නේ අය යන්ත්‍රයේ ප්‍රධාන ඵලයට පැත්තක දාලා කියලා. ඉතින් මොකම ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ අරුණට වදිනකොට අරුණ පත්‍රයට ආටිකල්ස් දෙකක් ලිව්වා. මේ සතියක් සීලකින් තොරව වඩනකොට තියෙන ආදීනව. ඒකට ඔක්කොමලා වඩා. ඒකට ඒක ආගමක් ධර්මයක් නෑ. ඒක තමයි බණ දෙකක් කිව්වා එහෙදි. සතියේට සීල නැතුව කරන්න පුළුවන්. සති සම්පජඤ්ඤ සූත්‍රයෙන් අනිත් පැත්ත අරලා පෙන්නනවා. සති සම්පජඤ්ඤ පටන් ගත්තොත් එයා ඉන්ද්‍රිය සංවරයට යනවා, බයලජ්ජාවට යනවා, ඉන්ද්‍රිය සංවරයට සීල එනවා. ඒක විතරයි සීල කියන්නේ අනිත් ඔක්කොම සීලබ්බත පරාමාස විතරයි කියලා. අම්මද බොල. දැන් හොල්ම ගන්න බෑ කාටවත්. මම කිව්වා එහෙම නැතුව සීල් රැකලා සතිය වඩන්නේ නැති සීලෙත්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 මේ සීලබ්බත පරාමාසයක් කියලා. මේක කරපින්න ගහේල කියලා. ඊට පස්සේ සීලෙවල සතිය සතියට ඉත තිබ්බනම් කකුල තිබ්බ ගමන් මම කියනවා සෝතාපට්ටි මාර්ග ලාභියෙක් කියලා. ආරි උත්තමයි කියලා මම කියනවා. ඒකට අනිත් පැත්තෙන් හිනවලි දැන් ආර්යයන් වහන්සේලාගේ සාතික දෙන්න පටන් අරගෙන කියලා මොක මාර්ගස්තයි. සීලයක පිළිලංස සතිය වඩනවා මාර්ගස්තයි. ඉවර කරපේකන පරස්තයි. මාර්ගස්ත්‍යත් ආස්ථාදී පුරුක මහා සංග්‍රහත්වයට අයිතියි.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 මම ප්‍රසිද්ධියම මේ මිනිතික සංඝයාත් එකතුව මම කොහොම අරන්නේ වායි සංඝයාතර මාත් ප්‍රයන් පොරක්. වැඩි 26ක් වෙලා තිනවා පිස්සු කෙලින જાතියක් නැහැ කියලා මේ වාගේ. දවසේ කොච්චර වෙලාවද සතිය සඳහා ගත කරන කොච්චරද කතා කරන්නේ ගැන ක්‍රියාත්මක වෙන්නේ වැඩිම අනික් දේවල් ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා මේක මේ මේ නිකම්ම නිකම් පොතේ සඳහන් එකක් නෙවෙයි අපි විශේෂයෙන්ම පැවිද්ද අරණ්‍යක ගත කරන්නේ. අනිත් එක අපි සම්බන්ධ කරගෙන තියෙන්නේ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 ওই සදාචාරාත්මක වගවීමකින් තොරව සතියෙන් තොර මොන જાති කතා කතා කරත් මං කියන්නේ අපරාධේ වටිනා කාලේ නාස්ති කරනවා මේ පෘථිවිතලේ වනසනවා ඒ මනසට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ ඉතින් ඒක නිසා අපිට කල යැක්කක් තියෙනවා කල යොත්තක් තියෙනවා හැම වෙලාවෙම බලන්න ඉන්දියා සංවරයක් තියෙනවා ඒ කියන්නේ 100ට 100ක් අපි මේ නාකපනාව ඇති වතින වෙලේ විසාකාතමෝ පැමිණි විලාසයෙන් මට එන්නට බෑ නිසංසලේ ඒක නෙමෙයි මම කියන්නේ. පුළු පුළුවන් වෙලා ඉන්දිය සංගරයෙන් කටයුතු කරන්න. ඒක ලීග යොදන්න සතියේට. එහෙම නැතුව කොච්චර සාන්ත දාන්ත තීන්තුව වගේ කූඩු වගේ ඉඳගෙන හිටියත් ඇතුලෙන් පැහැවෙනවනම් ඇතුලෙන් තමයි දුක් දී ගන්නවනම් ඇතුලෙන් අනුන්ගේ දොස් බල බල ඉන්නවනම් කියන්නේ කිසිම සතියක දෙවීමක් නැහැ. මං කියන්නේ දවසම ඉන්න පුළුවන් කියලා. අඩු ගානේ මේ ආකල්පයට කතා කරනවනම්. ඒ ආකල්පයට කතා කරනවනම් මට ඕන තරම් දසන දෙන්න පුළුවන්.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 ඉන්දිය සංවැරේ හෝ බයලජ්ජාව හෝ සීලය ගැන අපි වග වෙමු. පුළුවන් ප්‍රමාණය. ඒකල කියු මේක කෙරුවේ අපි මේ සීලේ කෙරුවේ ගත්තේ ඒක ඉඳගෙන සතුටුමත් වෙන්න මිස ඒක කරන්න බැරි දේවල් ගැන කතා කරන්නවත් ඒකට බාධා වෙන දේවල් කතා කරන්නවත් නෙමෙයි. ඒ කතා කිරීම අනිවාර්යයෙන්ම ආරපාක්ෂිකයි. බුදුරජාණන්සේ සඳහන් කරන නාභි වදති. නාභි නන්දති. න අජෝස තිට්ඨති.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 සිංගලෙන් කරන කමටහන් සුද්ධ කරන්න අඩුපාඩුවක් නැහැ. අපිට ඕන වෙලා තියෙන මේ මට විතරක් වෙන්නේ නැති මම අදින් සීලේ කඩන නැත්නම් මම ළඟ ඉන්න කට්ටියගේ සීලේ කැඩලා තියෙනවා. මට සතිය කැඩුන නැත්නම් මම ළඟ ඉන්න කට්ටියගේ සතිය කැඩන කියලා ඔය ටික කියා ගන්න තියෙන ආසාව තමයි කමටහන් සුද්ධ කරනකොට බලපුවාම පේන දින පොරේ. සීලේ කැඩිච්ච ඒවායි සතිය කැඩිච්ච ඒවායි මම ළඟ ඉන්න කට්ටියගේ සීලේ කැඩලායි සතිය කැඩලා කියලා ඔය වார்த்தාව තමයි අපි නත්තල් පප්පා වගේ පොදිය කර ගහගෙන ඇවිද ඇවිද වෙද වෙදා යනවා නත්තල් දවසටත් බෙදනවා අනිත් දවසටත් බෙදනවා හරිම අමාරුයි ඒ අබ්බැහිය නැත කරන්න. ඉතින් ඒ නිසා කොච්චර කතා කරත් කොච්චර මොන ගහලා කතා කරත් ඉන්දිය සංවරයක් ඇති කරගත්ත මොහොත සහ සතිමත් මොහොත ගැන කතා කරනවට වඩා ඒකේ නැති එක ගැන කතා කරන්න තියෙන ආශාව නිසා හැමදාම වෙන් වෙන්න වෙන්නේ ඉවර කරපු නැති කතාවක්. තව පොඩ්ඩක් ඉඳලා තව මේක අසුද්ධ කරගත්තා නම් හොඳයි කියන අදහස තියෙනවා. ඉතින් ඒකට හේතුව මොකද? අසත්‍ය අසම්පජඤ්ඤණං ඉන්දිය සංවර නැත්තම් සැකේ කියන එක කද්දාවත් දුරු වෙන්නේ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 මේ පල්ලෙහා වැඩ කරනකොටත් නිතර මට වැටහෙන දෙයක් තමයි අපිට තියෙන එකම දේ මේ ಗುಣවල ප්‍රශ්නයක් නෙමෙයි sannivedana ප්‍රශ්නයක් තියෙන්නේ. කිසිම කෙනෙක් කිසි කෙනෙකුට විශ්වාස නැහැ. ඒක නිසා අපි කෙලින් කතා කරලා ඊතර ඉවර කරන්නේ මේ sannivedana ප්‍රශ්නේ සැක කිව්වහම ගොජ්ජ දාන. හැබැයි හත්ත පහක ඇති වැඩකට නෙමෙයි මේ සැක කරලා තියෙන්නේ. කිසිම වටිනාකමක් නැති මනුස්සකම පාගලා මිනිස්සෙක් නැති වුණ විදිහට සැක කරලා විශාල කතා කතා කරනවා.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 ජීවිතය ඔසුස්සවලදී නෝ එහෙම නැත්නම් ඒ වගේ හැමතැනදීම සරතනාන්තයේ දේශනාවලදී ඔය පරියන්ක භාවනාව තමයි වාඩිලා කරන අවස්ථාවේදී ඔය සතෝ අවස්ථාවට සතිය කියන වචන කව කියනවා ඊට පස්සේ අර ඒ ක්‍රියාත්මක වෙනවා වෙලාවල සතිය කියන්නේ කන්ට්‍රෝල් කරනවා ඒ වචන දෙකක් එකතු වෙනවා මම ඒකේ වෙනස නෙවෙයි සතිය සහ සම්පදන්නේ කියන දෙක සම්බන්ධ සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එකත් ඊටපස්සේ සතියලා සම්පදන්නේ අර බුද්ධංග ධර්ම දක්වා වන්නකොට සති සම්බුද්ධංග ධර්ම විදි සම්බුද්ධංග කියන මට්ටමට යනකොට නෑ මේකේ මොනවක්වත් නෙමෙයි සති සම්පදන්නේ බුදුහාමුදුරුවෝ වර්ණන කරා මේ අම්බිකන්තේ පරික්කන්තේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිතේ සම්පජාන එච්චරයි ඔය කියන මොකක්වත් නැහැ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 උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ කුංහි භාවේ සම්පජානකාරී හෝති එවං කෝ මහරජ බික්ඛු සති සම්පජාන්නේ සමන්නාගතෝ හෝති දුකක්වත් නැහැ ඉස්සරහට යනකොට බස්සට යනකොට පැත්ත බලනකොට කෙලින් බලනකොට අතන මනකොට අත දිග ගන්න සංඝාටිපත්ත චීවර දන්නකොට නිදා ගන්නකොට ඇහැරගෙන ඉන්නකොට කතා කරනකොට තුස්නි භාවය ඉන්නකොට දැනගන්න. අර අර මොකක්වත් නැහැ. අරව දාපු ගමන් කට්ටිය හිතන බුද්ධ ආගම වෙන්න ඕනේ කියලා. මේක මොකක්වත්ම නැහැ මේ කිසිම තැනක මොනම දෙයක්වත් නැහැ. මේ common sense. බරපතලම වචන දෙක සත්‍ය සම්පජාඤ්ඤය කියනවා. ඒකට ගොඩාක් විස්තර දෙන්න පුළුවන් ඇත්තටම. නමුත් මේ මොකක්වත් දෙන්න නැතුව කෙනෙකුට කියන්නෝනේ මේකට කිසිම පිට සුදුසුකමක් අවශ්‍යතාවයක් නැහැ. දැනුමක අවශ්‍යතාවයක් නැහැ. ඔය දැනට කරන දේ පිළිබඳව ඒ කරනකොට සත්‍ය ආලෝකය අර්ථ කරන්න. කියනවාද? දවසක් ඇතුළත තමන්ට ටික ටික ටික ටික වින්දට වැඩිය මේ තමන් කරන දේ පිළිබඳව මම මගේ මං කියන්නේ ඉරියව් මේ මේ ඉන්න ඉරියව්වල සතිය පැවැත්වීම කියලා. ඉන්න ඉරියව්ව දන්න ඔච්චරයි. ඒක වෙන්දට වැඩිය ඩිංගිත්තක් හරි වෙනවනම් ඒ වාක්‍යයෙන් පටන් ගත්තා නම් කමටහන් සුද්ධ කිරීම sannivedana එච්චරයි. මේකෙන් පටන් ගන්නෙම වැරදිච්චයි.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 ඒ බීතිකා පිටේ ඉඳලා බලන එකට ටක් ගන්නකොට පේනවා. ඒ සතියෙන් බලන කෙනාටත් ඒ බීතිකා මම මේ මේ පැත්තට බයක්, මේ පැත්තට අකමැත්තක්, මේ පැත්තට වතාහෙලීමක් කරනවා කියලා දන්නවනේ එතනමයි නිවන තියෙන්නේ. හොඳ පැත්තට ඉවර නෑ. ඒක විතරක් මට කියතයි. ඔන්න අපි වහන්න හදන අපේ බීතිකා වෙන තැන තමයි අනුසේ ධර්ම රැකිලා තියෙන්නේ. එතන තමයි චාටකම තියෙන්නේ. එතන තමයි වංචාව තියෙන්නේ. ඒ මනුස්සයත් එක්ක කරන්නේ නැතුව වෙන කෙනෙක් එක්ක බේරන්න බෑ. එයා නැතුව පිටින් ගිහිලා කරන්න හදනවනම් උඩින් ගිහිලා කරන්න හදනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නිවනට උඩින් පනින්න හදනවා. ඉතින් හරියන්නේ. එතනමයි අපිට යම් කිසි කෙනෙක් අකමැති නුරුස්නා ගතියක් තියෙනවා නැත්නම් වැඩියෙන් කැමැති වැඩි අභිරුචියක් තියෙනවා එතනමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ මිනිස්යාම සාකේ කරගන්න නැතුව අපි හිතනවා නම් එයා වෙනුවට වෙන කෙනෙක් දාලා නීතිඥෙක් දාලා කරන්න පුළුවන් කියලා. ඉතින් එතන යටි වෙන යටි පහුවෙලා සංසාරේ ගිහිල්ලා ගවන්නේ. ඊට පස්සේ ලාභය එහෙම නැත්නම් ගුටියක් කාලා හරි ගමන්නේ. මටත් ඔගේ මූණ පෙන්වන්න බෑ කියලා කෙලින්ම කිව්වහම ඌ ගහනවා. ඒකෝ කියන ඒ ගුටිය හරි වටිනවා. ඉවරයි. කේන කේස් එකේ ඔය කියන උඹට පුදුම ආදරයක් මට හිතෙනවා. සිප වෙලඳ ගන්න හිතෙනවා. ඉවරයි. මේක කියන්න දෙන්නේ නැහැ.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 ඔය කියන්න ඕන දෙයක් කියන්නේ නැහැ. ඉතින් ඒතර සැකයක් අඩපහුව වෙනවා. ඉතින් ඒක කවදා හරි මතුවෙන සංසාරින් දෙපায়ে. ඉන්ට හෙලි කරන්න පුළුවන් සමාජයක් හමුනන එක නිවනම තමයි. හෙලි කරන්න පුළුවන් හිතක් හමුනන එක නිවනම තමයි. ඉතින් අපි ඒකට පොහොර දෙන්න නම් ඒක මං කියන්නේ ඔය පිටු පිහට්ටෝ ගාව ඌව කතා කරමින් ඉන්නේ කියලා. එහෙම කරන්න ගියොත් අපි අලි අවුලකට වැටෙනවා. නමුත් ජීවිතගත පිරිසක් අපිට හම්බ වෙනවා නම් අපි කියන්නේ සබ්‍රහ්මචාරින් වහන්සලා කියන්නේ සමගව බ්‍රහ්මචාරිය හැසිරෙන අය. ඒකේ ඉන්නත් ඕනේ කඩප්පුලිය ඉන්නත් ඕනේ සාන්තුරු ඉන්නත් ඕනේ. ඒ සමාජයේ ඒ දෙක නැත්තම් ඒ සමාජය වැඩකුත් නැහැ. ඉන්න ඕනේ හොඳම සාන්තුරේ ඒ හොඳම කඩප්පුලියක ඉන්නත් ඕනේ. එතකොට පේනවා පරාසය. හැබැයි ඔක්කොම මේ සබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරියට කැමැති. මට කරන්න බෑ මට කරන්න පුළුවන්. හෙලි කරපු ගමන් මම දන්නේ ඒක මේ පුදුමාකාර මේ ජපමන්ත්‍රයක් වෙහෙලි කරන්නේ සාන්තුරයටම නෙවෙයි. සබ්‍රක්‍මචාරින් වහන්සේලාට. ඒකිනුත් එක්කෙනෙක් කොටු කරන්න එපා. මේ මගේ ෆේවරිට් කියලා අල්ලන්න යන්න එපා. අපි හදාගමු පරිශදයක්. අපි හදාගමු සමිතියක්. ඒතන සංඝ සම්පර්ශදය කියලා කියන්නේ. අපි සංඝයාත් ඉදිරියට දික්ටේනවා, සුතේනවා, පරිසංකායවා, වදද්දපං ආයස්මන්තෝ, පසන්තෝ පරිකරිසාන. දෙක්වාණන් අහුවාණන් සැකරණන් මට කියන්න මම මේක හේතු ගත්තොත් මම ඒක පිළියම් කරනවා. ඒ මනස මොන જાතු නම විතරමකෝ.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 උඹ දැන් මම හතුරුනත් එකයි නැතුනත් එකයි අමාරුයි ඒක ගන්න මම දන්නේ ඒක මේ මේ මම මේ ඇවිදිනකොට බලනවා ඒක විඳින එකෙක්වත් ලෝකේ ඉන්නවද කියලා එකෙක්වත් නැහැ උන්ට හැම එකකටම න්‍යාය පත්‍රයක් තියෙනවා යට යට මොකක්ද වැඩ මේ මොකද්ද තියෙනවා එක්ක දන්නවා එක්ක දන්නේ නැහැ හැබැයි හැරෙනකොට කීයද කි මෙයාගේ න්‍යාය පත්‍රයේ මේ කොලේ මේ පත්‍ර වෙන්නවට යට පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා ධම්ම ධම්ම මම කියනවා ධම්ම ධම්ම ඥානන්ද හමුදුක උඹට දෙන කොලේ පොඩ්ඩ යටපැත්ත බලපන් කියලා. ඔය හැම කෙනාම හරි ආසාවෙන් කාඩ් එකක් අරන් ගෙනත් දෙනවා. ඔය හැම එකෙම යටපැත්තේ ලියවිලා තියෙනවා. ඒකට කියලා තියෙනවා මේ පොඩි දරුවෙකුට ලෝක සිටියමක් අරගෙන ඉරලා ඉරලා ඉරලා කෑලි දාලා ෆිට කරන්න කියලා. ඌ ටිකක් කළා බල බල යනකොට යටපැත්තේ රේඛා වලින් ගත මන ස්වරූපයක් තියෙනලු කොළේ අනිත් පැත්තල මන ස්වරූපේ හදලා ඉවරලා මේ පැත්ත හරවනකොට ලෝක සිටියම හැදිලා. ළමනසේ හදනකොට ලෝකේ හැදෙනවා. ඔය හැම කෙනාම කතා කරන එක මේ බර්මන් මේ බර්ලින් වල ඉන්න 30 විරත් නැති කියන්නේ යථාර්ථය කියන්නේ යටාර්ථය කියලා කියන්නේ. ඕනෙමක යටාර්ථය දැනගන්න ඕනේ. කවුරු රටාගෙන ආවත් ඔගේ යටාර්ථයක් තියෙනවා. ඒකමයි යථාර්ථය. ඉතින් කවුරු හරි දෙන්නේ කැසරු කෙරුවොත් යටාර්ථයක් නැතුව ඉතින් නිවන තමයි. දෙන්නකොට පුළුවන් නම් පුදුමයි. කිසිම යටාර්ථයක් නැහැ. ගහගත්තා ගහගත්තා බැනගත්තා බැනගත්තා ඉවරයි. මෙහෙම වසංගල දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට ඉන්න බෑ. යටාර්ථයට යථා යථාර්ථයකට යටාර්ථයකට කොහොමද සංග වෙන්න බෑ. හෙලිකිරීමේ හැකියාව දන්නවනේ. ඒ හෙලිකිරීම තමයි අපි සතියින් කරන්නේ. තමන්ට ඇති වෙච්ච දේ තෝරන බේරන තු ගෙලි මෙහි කරනවා. ඒක ඉතින් ක්‍රමයකට කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ මේ රාජකීය වංශක නිසා උන්වහන්සේලා මේ ගිහි කාලේ වුණත්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 ඕන කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. ඒක කාගවත් මේ අධිකාරී ශක්තියට යට වෙලා නැහැ කියලා. මෙල්බන් මොකද කියන්නේ? බංගලම්මුදි බ්ලෑසල්ලා සිටින හදේ නෑ. මේ මේ චිත්තද කතා කරන්නේ? එහෙමයි තමයි.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 අද නිසා ඒ ඒ මේ කීප දෙනෙක් පත්කරනද මේ මෙල්බන් පැත්තෙන් ඒක වෙන්න ඕනේ. තවත් මොකද්ද එක කාරණාවක් මට කියන්න ඕනලා තිබුණා දෙකට අමතරව මේ ආ මේ රත්නායක ඉන්නවද? රත්තා. ඉන්නවා සර්. කියන්නේ අපි අද හම්බ වෙනවා යටි අන්තවලට සම්බන්ධව ටීම් එක. මට ඊ රත්තා ඊමේල් එකක් ඇවිල්ලා තිනේ ඒකයි මම ඉරේස් වෙලා. එතකොට හම්බෙලා මම පස්සේ කියලා වන්නම් විස්තරේ මේ මොකද්ද එතන වෙන්නේ කියලා. ඉන්නවා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 කඩාගත් ඒවා හදාගෙන තව තව නවාදාහස ඉදිරිපත් කරන අනේක මම බලන්නම් 12ට එනවයි කියලා තියෙනවා ආපුවාම කතා කරන්න. දැනෙනවා අර න්‍යායපත්‍යක් නැතුව ඉවරක් තියෙනකොට ඒ ඉවරේ වෙනස දැනෙනවා නේද කොහොම කරත් ඒ වේවරක් ඒ මෙයාට තමයි නැතුව ඒ පිටකේ යන කොහෙද තමයි ඒ වේවර දෙක අපිට කරනකොට ආපහු මේ අනුගාමී න්‍යායපත්‍යයක් නැතුව කරන මේ වැඩි හරි කරගන්න ඕන කියන න්‍යායපත්‍යක් කාගුම් දාගන්න අනිත් පැත්තත් එහෙම අනිත් පැත්තත් එහෙමයි සාර්ථක වෙනකොට න්‍යායපත්‍ය කුඩු වැඩ ඉවර වෙනකොට න්‍යායපත්‍ය කුඩින් ගිහිලා න්‍යායපත්‍ය හැදෙන එක ඒ ලෝකේ හැටි එක නිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව තේරෙනකොට න්‍යායපත්‍ය නැහැ න්‍යායපත්‍රය ඇතුළට අපි ඔක්කොම එකම වේදිකාවේ ඉන්න ඔක්කොම දිනලා. ඒක ගෙනාවු මේ පරණ න්‍යායපත්‍ර වැඩක් නැහැ නේද? අපි ඔක්කොම මිනිස්සු ඉන්නවනේ. නිසා න්‍යායපත්‍රේ කැඩිල්ලත් වෙනවා. ඒ වගේම කොච්චර න්‍යායපත්‍රයක් නැතුව වැඩ කරත් අපි එක එක අම්මගේ දරුවෝ වුණාට ඒකත් එකතු වුණාට පස්සේ සීලය අතින් සමාධිය අතින් ප්‍රඥාතේ සමාන වීම හරහා න්‍යායපත්‍රය හැදෙන එකක් වෙනවා. ඒක න්‍යාය ඒකට අපි කියන න්‍යාය ධර්මයි කියලා. න්‍යාය ධර්මය ධර්ම න්‍යාය පහක් තියෙනවනේ. න්‍යාය ධර්ම ඉබේම එනවා. ඒකට හැම කෙනා විවෘත වෙන්න ඕනේ. විවෘත වෙච්ච ගමන් න්‍යාය ධර්ම සහ න්‍යාය පත්‍රය හැදෙනවා. අද න්‍යාය කඩා දැමීමෙන් තමයි අපි අලුත් තත්ත්වයකටපත් වෙන්නේ. අපි අපිට අපේ පරිසරයට ගැලපෙන මුරකාවල් නැති වැට කොට්ටු බැම්මි නැති අපේම අපේම නවාතන. ඒක ඒක මම කීපදක අපේම අපේම අපේලෝ කියලා ඔය මේ මේ තිලින්නේ ඉතරෝම කියන නෑ නවාතනක් ඔතන තියෙන කියලා. නවාතනක් කියන්නේ තිබුණු තැනක් නෙවෙයි. නව ආතනක්. නවහතනක් නනියපත ගිහිල්ලානේ. ඉතින් මට මේක මතක තියෙන අපේම අපේම අපේ ලොවක් කියලා. ඒකේ අපේ ලොවක් කියනත් කියනවා ඒකේ. අපේම අපේම නවහතනක් අපි හදාගත්ත තැන. ඒ ඉන්න ඔක්කොමලා එකඟයි මේ වැඩේට. ඒගොල්ලෝ දන්නවා ඉතින් අපේ પરම්පරාවේ ලොකු ලොකු සංසල මේවා හිතවලක් තිබුණේ නැහැ. ඒකට ඉන්න ප්‍රශ්න නෙමෙයි අපි අද මුණ දෙන්නේ. ඒ වගේම අපි ඉස්සරහට එන ජනතාවට ඕනේ න්‍යායපත්‍යක් හදන්න බලයක්.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 බැරි වෙලා හරි ගුරුවරයෙක් කිව්වොත් දෙමාපියෝ ගිහිලා කිව්වොත් අපේ දරුවට බෙහෙත් දෙන්න කැමති නැහැ කියලා ඒ ගුරුවරයා ඒ දෙමාපියෝ කෙලිම සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න ඕනේ එයාට මානසික අසහන විනාශ කරන්න හැටි පොඩි දරුවෝ ওই න්‍යායපත්‍ර කතාව නිසා මම දන්නේ මම ඉස්කෝලේ යන කාලේ මම විඳපු විඳිල්ල මම දන්නවා මොනම න්‍යායපත්‍යයක්වත් නැහැ. අපේම අපේම නවාතන. ඒ බලා යන්න එන්න යාළුවේ. සුරංග රජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්. නපුරු යාක්ෂයන් රාක්ෂියන් ඉන්න කැලෑවක්. සුඳුරු රුරංගනාවන් සිටින ලන්දර වනාවක්. අපි හොයාගෙන යමු. එකිනෙකාට අපි විරුද්ධ වෙමු. එහෙම නෑනේ. ඉතින් කන එක එක න්‍යායපත්‍ය තියාගත්තර ගමන් හැබැයි කියන්නේ මම ළඟ න්‍යායපත්‍යක් තියෙනවා මෙන්න මෙච්චරයි. න්‍යායපත්‍ය තියෙනවනම් මොනවක්වත් කරන්න බෑ. හැම කෙනාම න්‍යායපත්‍යයටම කියන්නේ කියන්නේ එජෙන්ඩා කියලා. හැම කෙනෙක්ම මේ අනිත් එකයි බෙල්ල කපාන්න හරි කැපි පේන්න හදන ගතිය ඒක ඉතින් මනුස්සකම හැටිනේ. ඒක තමයි ඔය දේශපාලන න්‍යායපත්‍ය කියලා කියන්නේ. අපි යෝගාවචර වශයෙන් කියන තියෙන්නේ අපි තියෙන බව පිළිගනිමු. මලඟ තණ්හාව තියෙනවා. මලඟ මාන්නේ තියෙනවා. මගේ දික්ටි තියෙනවා. නේ කරුණා කරලා. මගේ ණය ඔලෝසන වෙලා මට පෙන්ලා දීපන්. ඊවලද මේ ඉන්න ඔක්කොම මැට්ටෝ මම කොහොම බුදියන්නේ මගේ වැඩේ මං හිමීට කරගන්නම් කියලා නටන්න පටන් ගත්තොත් ඌදී වහ කනවා. අලිගේ ඒ නිසා න්‍යායපත්‍රය පිළිබඳව මම ඇත්තටම හැමදාම දැන් දැන් යන වැඩියට ගන්න මම එක එක කරලා න්‍යායපත්‍ර ලියලා හරි ගසලා දෙන වෙලාවකුත් තියෙනවා මට පුදුම හිනාවක් එනවා පිටිපස්සේ මේ තෝ කවුද මේ උඹට න්‍යායයක් තිබුණාද පිළිවිලක් කරන්න උනිසනෝනි හිටු පරණ කෙනෙක් අහන්න මං වගේ මිනිහෙක් මේ මේකේ මේ මුල් තැනට එයි කියලා හීනයක්වත් තිබුණාද කියලා අපි පවුලක එකෙක් හමුනොත් අහන්න මීයක මිනිස්සෙක් කරන්න පුළුවන් කමක් තිබුණයි කියලා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 ප්‍රසන්න මේ න්‍යාය පැත්තේදී සමහර වෙන වැඩක් වෙනවා. දැන් මේ දැන් වයි. පරියන්කයක් මනකේ ඉස්සෙල්ලා කැරියෙන් පස්සේ අපි දෙවෙනි පරියන්කයට බොහොම දෙයක් අපි කියනකට දෙයක් වෙන්නේ නැහැ. මේ දෙවෙනි පරියන්කයට යන්නේම න්‍යාය පැත්තට දාගෙන යනවා. න්‍යාය පැත්තට දාගෙන ගියන් පස්සේ ඔන්න කලිය කතා කරනවා. ඒ කන ගහනවා රවණ කරනවා ඔක්කොම වැඩ ඒ වැඩ කරද්දී කරාම අර සම්පූර්ණ පරිසරය වෙනවා සම්පූර්ණ සත්‍ය වෙනවා ඉතින් ඒකේ තමයි ඔහම ඒක ගණන් ගන්නකොට කාගෙන කාගෙන කාගෙන කාගෙන ඉස්සරහ නම් කොහොම හරි පැයගෙන ඉස්සර අනිවාර්යෙන් කපාන බහිනවා කපාන බහිනකොට හොඳටම තේරෙනවා මෙතන අර සම්පූර්ණ මේ විහාරේ දර කියනවා ඒකම් බුද්ධාන අධිචිත්තේට ආයෝග කියලා ඒක ඇත්තටම හොඳටම තමයි තේරෙනවා මේක ප්‍රථම ඥාන චිත්තය ඥාන කරන අධිචිත්තය තමයි කියන්නේ. ඕම දෙකක් තුනක් දෙකක් තුනක් හතරක් හත් අධ්‍යක්ෂණ කරන අය එන ගැහුවොත් න්‍යායපත්‍රේ මොනවා හදුවොත් ඒක ලොකු අයියා කියනවා. ඒක ඇතුළත ඒවා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 අර මනුස්සයා ඒ දේ නොකර විඳවන විඳවිල්ල කොච්චරද කියලා දන්නවද? භාවනා ශාලාවේ නැගිටලා යනවා. මට කැස්ස නිසා භාවනා කරන්න බෑ කියන මොකද එයා කවදාකවත් කැස්සක් කිවසලා පුරුදු නැහැ. කැස්ස එනකොට මේ විනට බැනලා පුරුදු කරගෙන නැද්ද කියන ගහන්න මොන්ට එම්බිරිසා වෙලා මැරෙන්නේ නැහැ නේ කියලා තරහයි. ඒ මනුස්සයා දන්නවනේ මේ කැස්ස කවුරුවක්වත් ඕනකමෙන් කහින්නේ නැහැ. ඒකට අනුකම්පා කරපුවා තමන්ට තමයි ලාභේ තමයි තමන්ට කැස්සක් ආවම තේරෙනවා. දැන් මේක විනාඩියකට හැල හැපෙනව කරන්න දෙයක් නැහැ. මගේ නෙවෙයිනේ. ඒක හොඳට කෑපක්.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 ගිහිල්ලා ටිකක් උදව් කරනකොට පුදුමාකාර කොන්ෆිඩන්ස් එකක් එනවා අපිට. මම 84 මං හිතන්නේ. අපි හොලන්ඩ් දුන්න යන්න දුන්න සමාන දෙකට ඒගොල්ලෝ කිව්වා අපිට මේ padi ගෙවන්න විදියක් නෑ. අපි යන්නේ ට්‍රේනින් එකට. ගිහිල්ලා ගියාට පස්සේ ඇත්තටම වැඩ. වහලෙන් වහලටම මාරුවේ හිටියේ. පස්සේ මායි සෑම්නු එකතු වෙලා මෙතන ඉස්සරහ තිබුණ වැඩපොළ සුද්ධ කරා. හදවුවට පස්සේ සුද්ධ කරලා නෑ. වැඩපොළ. දූවිලිද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 ඒ නිසා කාගරි දෙයකට සමාව දීපු මනුස්සයට ඒ මනුස්සයා ළඟට ගිහින් වැරද්දක් කරුවාට කියත හැකි හිතලා බන්තරම් කෙරුවේ නෑ. මෙම වුණා හැබැයි මම නම් කිසිම ගිල්ට් එකකුත් නෑ. මේ චාරිත්‍රය මම කියන්නේ සමාවෙන්. ඉතින් ඒක නැතුව මේ ජීවත් වෙන්න බෑ මේ ලෝකේ. ඒ නිසා අපිත් එක්ක වැඩ කරන කෙනාගේ අඩුපාඩු වලට සමාධිය සමාදිනවා කියන බයට ලැජ්ජාවට සමාදිනවා නෙවෙයි. ඒ කියනවා මට ප්‍රශ්නයක් නැහැ ඔක්කොරද හැබැයි ඔයාලට ඔයිට මම කියලා දෙනවා වැඩේ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඔයිට වැඩේ ලීසි.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 උන් තමයි හක්කලි වැඩක් කරන්න. ඊට පස්සේ කවදාකවත් මනුස්සයන් පිළිබඳ බයක් හෝ අසුචි පිළිබඳ බයක් හෝ Tamanට අසුචි පිට උනා කියලා ලැජ්ජාවක් හෝ නැහැ. ඊට පස්සේ මේ සමාජශීලී සතෙක් බාටපත් වෙනවා. ඉතින් ඒක මොකද දෙන්නේ දන්නේ නැහැ. බුදුරජාණන්සේ ගිහිල්ලා අර ලෙඩ වෙච්ච හාමුදුර කෙනෙක් නාවනකොට අතනින් වෙච්ච හාමුදුර කෙනෙක් ළඟට ගිහිල්ලා සමා වෙන මේවා කරනකොට අසුචි කදගත්ත ළමයෙක් ඉදිරියට කතා කරලා එන්න බබා පැවිදෙන්න කියලා කියනකොට ඒක නෙපෙන්නන්නේ. එම්බ්‍රේස් කරනවා ඕනෙම දෙයක් එම්බ්‍රේස් කරනවා. බුදුහාමුදුරන්ට ඉව කරන්න ඕනේ රජපෞලි මිනිස්සෙක්. නත් කරලා පෙන්නේ අපි ළඟ නෑ අපි මොනවදෝ මේ පුද්ගලයන් පිළිබඳව වර්ග කරගෙන ඒ වගේම පුද්ගලියෝ බීතිකා කරගෙන. ඒක හරියට අර මේ හේනක අටවලා තියෙන මොනවද කියන්නේ මේ රූකඩ තියෙන්නේ මොනවද කියන්නේ? පඹයට. පඹයට බයිච්ච කපුට වාගේ. පඹයට බයිච්ච හිවල්ලු වගේ ළඟට ගිහිල්ලා තට්ටු කරන්න බෑ. ඈත තියලා බය වෙලා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 විදේශයක් නෑ ගිය ඕනම තැනක ෆිට වෙනවා. දකින්න ඕනම කෙනෙක් නෑ. ඕනම කෙනෙකුට කතා කරලා කීත හැකි බල බලනකොට තේරෙනවා මෙන්න මෙයාට කතා කරන්න ඕනේ කියලා. මනසට කියව ගමන් ඩක් කරන්නේ. ඊට පස්සේ මනසයිල ස්තුති කරනවා. අනේ මට මේ අවස්ථාව දුන්නාට බොහොම අපිට අත්‍යවශ්‍ය දෙයක්. ස්තුති කරනවා. අන්නේ ඒ ටික තමයි මේ සමග්ගාණන් තපෝසුකෝ කියලා කවුද හම්බ කියලා තියෙන්නේ. සමගිය නැත්නම් කිසිම තපතක්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 ඔය අරණ්‍ය වාසී අරණ්‍ය වාසීනේ ඔය හුදකලා වෙන්න හදනවා කියලා කියන්නේ ද්වේෂය. මම දකින්නේ ද්වේෂය නිසා මේ සමාජශීලී වෙන්න බණ කියනවා නෙවෙයි මේ හැබැයි. සමාජශීලී වෙන්න බයිලා කතාවක් නෙවෙයි මේ ලොකු සංසි කියාපු විවස්ථාව ඇතුලේ මං ඉන්නේ. කවුරුත් මම නිවස්ථාද බණේ ලොකු සංසි කියලා කියන්නේ බොහොම විවේක රුචි කෙනෙක්. උන්වහන්සේ කියලා දුන්නා ඒක ඉඳගෙන වැඩි කරන්න හැටි. මේ විවස්ථාව හදන්න ඕනේ තියෙන විවස්ථාව. හැබැයි ඒකට මේ ආකල්ප සකස් කරගන්න ඕනේ. දැනගන්න අනේකත් මේ අර දසදම් සූත්‍රය මේ මේ කොටේ කියන දිනකට වරන් දසදම් සූත්‍රය කියන්නේ මේකයි ඒක විශේෂම මූලික කාරණා තුන ගැනවා අද ගන්න ඒක අනිත් එක පොඩ්ඩක් කියලා දෙනවා නම් හොඳ තමයි ඒක හේතුව මේ ඔය පරිවෙනිට දේවන්නේ අපේ විවරණ බාහිර වෙන එක එහෙම නැත්නම් මොකද්ද පළවෙනි එක දේවන්නේ අත්පත් බඩපටිපන්තියගේ ජීවිතාටි ඊළඟට පඤ්ඤමයාකප්ප පරිණෝති කියන තුන මේ තියෙන ආනිසංස පිළිබඳව ඒ අතේන තික් කියන්නේ එතකොට මට පුළුවන් මට ඊටු ටික තවන්න වේවන්‍යම් මේ අජ්ජෝපගතෝති කියනකොට Tamanට වැටෙන්නේ මොන වගේ එකක්ද මට ඒක දැනන්නේ ඒක තනි භාවයට ආව මම තේරුම් ගන්න තින්නේ වර්ණ නැතිව දිවන බව කියලා මොනවා තනිපාට පැමුණා කියලා. නෑ නෑ වේවන්‍යම කියලා ඊතර කියන්නේ හතර කුලයන්ගේ. කුල හතරට තමයි වේ විවර්ණ කියලා කියන්නේ කාලේ. විවර්ණයන්ගේ අජෝපගතෝපි මේ මම ඒ හකු මිනිස්සු තියෙන මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්ධ වෛශ්‍ය කුලයන්ට අයිති නෑ දැන්. මම ඇවිල්ලා වෙනම පිස්සෙක්. පිස්සන් කොටුවේ. ඔය කියන මාකුල මාන්න ඒව මොකක්වත් මයි ළඟ නැහැ. මම වේපන්නියන්ගේ මම අයින් වුණා. පුත්‍රයන්සි පොදු වෙන්න ඉස්සලා දාසේ හිණියක් දැක්කයි කියනවා විවිධ පැත්තෙන් ආව විවිධ 54 දිනේ කකුල් දෙකට හැප්පිච්ච ගමන් ඒක සනිවරණයටපත් උනායි කියලා. ඉන්සා අපි මම මම කියන්නේ මිනිස්සු. ගෑණියෙක් වෙන්නත් එන්න එපා, පිරිමියෙක් වෙන්නත් එන්න එපා, උපසම්පදා වෙන්න එන්නත් එපා, සාමාන්‍ය සාමනීර වෙන්න එන්නත් එපා, බෞද්ධ බෞද්ධ නෑ, මිනිස්සෙක් වෙනවා. මනුස්සකමට වරේ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 මේ ඔයාව යන්න හදන තැන රාමඤ්ඤනිකාය කියලා. මම කිව්වා මොකක්ද ඒ රාමඤ්ඤනිකාය කියන්නේ? ඊට පස්සේ සියන්නිකාය කියලා එකක් තියෙනවා. ඒකේ පැවිදි කරන ගොයිගම කට්ටිය විතරයි. මේකේ නෑ කිව්වා. මේකේ ඕන කෙනෙක් පැවිදි කරනවා කියලා. හැබැයි හොයන්නේ කිව්වා මහානායකව දෙන්න ඉස්සලා කුලේ බලනවා කිව්වා. කාර්ක සභාවේ මෙතනින් එහාට කුලපේද විතර වැඩ කරන්නේ. මේ රාමඤ්ඤනිකාය ඇතුලේ. ඔය අපි කිව්වට මම මෙතෙන් ආවට පස්සේ කුලපේද සලකන්නේ නෑ කියලා මුඛයකට හරි සලකා බලනකොට ඒක කොනක තියෙනවා මේක මුකෙන්ද ඇවිල්ලා තියෙන කියලා. මම පැවිදුණාට පස්සේ මම පැවිදුණාට පස්සේ මේ මේ ඥානරමිත අහමතුරු ඇවිල්ලා කිව්වා මේ මොකද්ද කතා කරලා ලොකුහන්තු උඹ කුලිය ඇහුවද කියලා ඇහුවා. ඊට පස්සේ මගේ නමවත් ලැබුණා කිව්වා. නෑ ඒකට වෙනම ස්පයි සර්විස් එකක් තියෙනවා කිව්වා. අහන්නේ ඔක්කොම කරන්නේ බලලා තමයි කියලා.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 ඒ මයි ළඟ අපි ළඟ හිටියා එංගලන්ත කාරයෙක්. ඌ පහත් කුලේ. يعني ලේබර් මට්ටමේ يعني කුලී වැඩ කරන මට්ටමේ ඊට පස්සේ රදල පැලැන්තියක් ඉන්නවා. ඉතින් පන්ති තියෙන්නේ. ඒ එයාගේ අයියා වැඳලා ඉන්නේ රදල පැලැන්තියෙන්. ඉතින් මෙයා බැරි වෙලා හරි ගියොත් ඒ අයියාගේ ගෙදරට අයියාගේ මාමණ්ඩිලා ඉන්න තැනට ඒ ලොක්ක රදල පැලැන්තිය. මූ ගෙට එනකොටම දන්නවලු මේ අකා මේ අහවල් එකයි කියලා. ඌ මේ වගේ දිග සෝපාවකින් දෙන පයිප් ගන්නවා. ගගා ඉනවලු මූ ගිහිලා හැන්ද අල්ලනකොට දන්නවලු ඊට පස්සේ ඌ සර්පයාව තමයි ගෙටාවු සර්පේකට ගිහින් තමයි සලකන්නේ කවදාකවත් අර තත්ත්වෙ දෙන්නේ නැහැ අපි ඉස්සලාම හොලන්ඩ් නෙමෙයි යන්න හැදී එංගලන්තෙට එසේ සුද්දකටාලිකෝ දැන් උඹලා ගිහිල්ලා මොනවට කරපු ගා උන් ගියේ ගමන් මෙෂ කරනවා මෙෂ කරාට පස්සේ ආයේ කොහොමඩක්වත් සලකන්නේ නැහැ ඉතින් දෙවෙනි පන්තිය දෙන්නේ නැහැ තුන්වෙනි පන්තිය තමයි දෙන්නේ ඔය ලංකාවෙන් ගිය මේ සුද්ද කළු සුද්ද ඉන්නවනේ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 ඒකෙන් එතනදී ඇත්තටම දැන් එහෙම ඇවිල්ලා දැන් මේ ජීවඥයන් කියන එකට වැටෙන්නේ නැතුව තමාතුලේ මොකක් හරි ගොස්කමක් හරි කුලයක් හරි ධර්මයක් හරි මාන්නයක් මොකක් හරි වුණොත් ඇත්තට මේකේ මේ මිනිස්යා ඒක තුල විඳින වෙහස ඒ සමාජයේ කෙනෙක් නෙවෙයි අර තමන් ඒක තුල විඳින වෙහස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 එච්චරයි. දැන් අපි මං තුල කොච්චරක් වසල ඉන්නවද? ඒතකොට දැන් මම මම සතිය නැතුව ගත කරන හැම වෙලාවෙම විහිං වසල වෙලා. ඒ වුණාට ඒ වසලයට ඊගාට සතිමත් වෙන්න කිසිම සුදුසුකමක් இல்ல නැහනේ. ඒකට කිසිම බාධාවකුත් නැහනේ. ඊට පස්සේ ආයෙසරේ මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ යෝගාවචර විතරක් දෙකටම අවස්ථාවක් තියෙනවා පුළු පුළුවන් වෙලාවට මිනිස් වෙන්න බලනවා. හැබැයි ආ දන්නවා මම මෙච්චර ප්‍රමාණයක් නැහැ. දැන් පෘතජ්ජනය කියලා කියන්නේ අන්ධ පෘතජ්ජනය මේක දන්නේ නැහැ. හති අඳුරලා දීලා නැහැ.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 ඒකට කියනවා අනේ නෑ අපිට සීල් සමාදන් වෙලත් නෑ දසපාරමිතා පිරලත් නෑ තිහේතුක ප්‍රතිසන්දිත් නෑ අපි පව් කරනවා අපි ළඟ කොහෙද ඔච්චර ගතියක් හරියට අර මේ ලැබිච්ච තෑග්ග Tamanට අමින උරුමේ දැන් මේ මනුසකම අදහන්නේ හරිම අමාරු එක ඒත්තු කරලා දෙන එක කියන්නේ මට තිය මට භාවනා කරන ප්‍රශ්නයක් ආවොත් යන කායිමත් අහලා උත්තර ලැබුණ කවදාත් හරියන්නේ කාගෙන ඵලයක්. භාවනා කරන ප්‍රශ්න එනවනේ සැක එනවනේ ඔය කායින් හරි ඇහුවෙන්නේ නැතුව කරන්න බෑ කාගෙන්ද කමටහන් සුද්ධ කරන්නේ කාගෙන්ද මේ කමටහන් ගන්න කියලා අපි පරපට පෙද්දනේ හැම වෙලාවෙම ඉතින් ඉවරයිනේ මං කොහෙන්ද ගෑණියක් හොයාගන්නේ කිව්වත් මං කොහෙන්ද සල්ලි හොයාගන්නේ කිව්වත් ඕකත් එකම එකයි ඒකට උත්තරේ තියෙන කාකට ඵලයන්ව මැරෙන්නේ ඕ ඕකෙම හිටපන් ඔය ඔය ප්‍රශ්නෙම හිටපන් මුණ දීගෙන ඉවරයි නැත්තම් කියනවා මේ හැමදාම දැන් මේ සරිත් ඔය පොඩි උන්ට දවස් හතරයිනේ කිරුවේ. ඉතින් උන් අහනවනේ ස්වාමීන් වහන්සේ කියහම දැන් මොකද කරන්නේ කියලා. නැතන දෙයකට මේකට මටත් අද කියනවා කියන්නේ දැන් මොනවද දැන් මොකක් හරි ඔය ප්‍රශ්නයක් එනවා ප්‍රශ්නේ එනකොට දැන් ප්‍රශ්නේ නැහැ. පරපටි බද්දා. කවදද මේ එයාපෝට් එකට එන්නේ කීරද ලං මේ මීටිකට එන්නේ. කවදද කර්මස්ථාන කරද්දී ඉතින් පරපටි බද්දායි කියවම දීනයි හීනයි තුච්චයි නිහීනයි බබ්බැලයෝ කියලා වචන දෙයිට කන්නේ. අන්තිමට සම්සෝක පරියන්කේදී මේ සක්මන් කරගෙන සංකමනේ සම්පූර්ණයෙන්ම අර ගැටේ ඉගිලි ගියාම ඒක කවදාවත් කමටහන් බෑ ඒක නිසා ඒකට කමටහන් දුන්නොත් කියනවා මේ පුද්ගලිකව හම්බෙන්න වෙනකොට ගැට දහනවා අනම්මනම් මල්ලෙන් ගහන්න හදනවා කියලා. ඉතින් හැම මම දැක්ක හැම කර්මස්ථානාචාර්යවරුන් මේකට හයිලයිට් කරලා පෙන්නනවා. මට විතරයි මට උත්තර දෙන්න පුළුවන් උඹයි ළඟට වරින් කියලා. පොයි. උට කියලා දෙන්න ඔය තියෙන ඔය නිහිනකම ඔය බය අඩු ගතිය ඔය ඔය මේ ගතිය තියෙන කම මිනිහෙක් වෙන්න බෑ. අමාරු නම් බෙදා හදාගන්න මේක වෙනම කතාවක්. බර දරන බැන්න අපි බෙදා හදාගමු. ඒක තු කාගෙන ඉන්න මොකද්ද තියෙන ප්‍රශ්නේ? එතනම නම් උත්තරේ තියෙන ඔරිජිනල් නම් ඒක. කාටවත් ඒක දෙයක් ඔක්කොමලා හිතන නෑ පුද්ගලිකව හම්බ වෙලා මේ මේ අරයට කිව්වොත් මෙයාට කිව්වොත් මෙහෙම කෙරුවොත් එහෙම කෙරුවොත් හරි.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 ඒගොල්ලෝ ඇඳිලා කියනවා ඔයා මෙහෙම වෙන්න ඕනේ සිටින් කියනෝනේ සිටින් කරන්න ඉඳින් කියනෝනේ ඉඳින් කරන්න ඕනේ පිස්සානම් අතක් තමයි කියනෝනේ අතක් දාන්න ඕනේ අරගොල්ලෝ ඇවිල්ලා පටන් අර ගන්නවා කාලා තියෙන කෑමන අද ඉන්න නායකයෝ ඒ වට තමම හදාගත්ත රැල්ල නිසා නටන නැටිලි දිහා බලනකොට මට පේනවා මේ ගොල්ල නිකන් යොමනාවෙන් හීරගෙවල් හදා ගන්නවා මුතුජානන්සේ කිව්වේ මම මේ ප්‍රාතිහානිපාන දෙන්න එකෙකුටක් කතරුංග හරි වැඩේ ඉවර ඔක්කොමලා කෙලවුණා කියලා කතා කරපස්සේ හිට මම හිට පානවා හරි බලන්න හරිම කතයිනේ දැන් ඔක්කොම මලක්කෝ අපිට දෙන්නේ රජුරංගේ මාලිගාවේ <laughs> මම මේ උයනේ තියෙන අඹ කන්න කාට හරි බලන්න බෑ රජුරට පුළුවන් මෙහෙම අධිරාජ්‍යයක් මෙහෙම ඒකාධිපතිවාදයක් උගන්ලා තියෙනද කොහොමවත් ඒක ගන්න එකක් නෙවෙයි ඒක හම්බ වෙන එක ලිබේ හම්බ වෙන එකක් ඕන දෙයක් කරන්න අර අපි අර වර්තමාන මොහොතේ ජීවත් වෙනවා නම් මනුස්සකමත් එක්ක විශ්ව ශක්ති සියරම් බයයි. ඒ මියාකට කොයි මොන මගුල කරලත් මෙතෙන් යන්න බුල ගියාට මෑන් මිසින් හොයන්න බෑනේ. ඌ ඒකට ගියාට පස්සේ කොහේ ගියාද මෝ හොයන්න බෑ. මාර්යා දාලා බලන හැම තැනම ඔය ඔය මාරා පමෝහනක්. මාර්යා නෑ. මාර්යා හොල්ම. ඒක නෝ මට බං පෙන්ලා දීලා තියෙනවා පාර. ඔබ සාමාන්‍ය ජීවිතය ගත කරපන්. ප්‍රශ්නක් වෙච්ච ගමන් ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ කුඹෝ අංගානි සගේ කලාපේ. සමාදාම් වෙක වනෝවිතක්කේ. ගිතන්ටක් ගල අන්ද්‍රීකණිය ඇතුලට එහෙම ඉච්චරයි. මුඛාඩ හොස කරන්නවක ගෑස් ගහන්නවක මොනක් කරන්නේ. ඉතින් එහෙව් එකක් දීලා බුදුරජාණන් කියන්නේ මනුස්සත්වයේ උසුපිරි අපිරිමිතයි. මොනම දෙයකටවත් යන්නේ නැති. ඒකට එන්නේ නැතුව අර අපලින් පුළුවන් මේ සමීකරණයෙන් පුළුවන් මේ දැනුමෙන් පුළුවන් මේ පිංගලින් පුළුවන් කියලා හිතනවනම් පරපඩ පැද්දයි. පරිපරිපද නැහැ. දරුවචන් වහන්සේ වගේ රහතන් වහන්සේගේ අරියත් බල සමාධිය තියෙන. ඒ වර්තමාන චිත්තක්ෂණේ පරිපරිපදයි. එලෙබසිටි චිත්තක්ෂණේ පරිපරිපදයි. මම පරිපරිපද නැහැ. අනික ඕනම වෙලාවක පරිපරිපදයි. තණ්හාමාන දිට්ඨි මත රඳාව. ඒකට මෙතනදී විඥානේ යමක මත නෙමෙයි තියෙන්නේ. අපතිට්ඨිතයි. ඒ අනිදසනයි. ඉතින් අපිට හරි බයයි විඥානෙට අඩිය ගහන්න දෙන්නේ නැති වෙච්චාම අපි විජහාට ගෙනල්ලා හොඳ බෝඩ් එකක් ගෙනත් තිනවා. අනේ විඥානය අසරණ කරන්න හොඳ නැහැනේ. විඥාණයට පොහොර දෙනවා. එතකොට පටපට බැද්දයි. මොකක්වත් නැහැ. ඔය ඔය ඔය ප්‍රශ්නවත් අහන්න දෙන්නේ නැහැ. පල්ලයන් බලයන් ගම්පලයන් ඔබ කවුද කියලා අපි දන්නවා. දැන් ශ්‍රී ලංකාවේ අන්‍යෝ මේ අකප්ප කරන්නේ.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 ඒකට මිනිහා දන්නා ඉස්සෙල්ලා ඒක වුණා. ඒකට වැරදි ඇති. මෙයාට මට වැරදිලා තිනු මොනවා කිව්ද? එයා දැකපුවම කියනවා සමා වෙන්න. මේක මේ හිතලත් කිරුවා දන්නේ නැතුව කරන. ඔයාට හර්ට් වුණා නම් මට සමා වෙන්න. හැබැයි මේ මේක සමාව ගන්න හදන්නේ මට ඊගා චිත්තක්ෂණේ ෆුල් ෆ්ලෙජ් ඉන්න ඕනේ. අඤ්ඤෝ මෙයා කපෝ පරපටිපද්දා ඔක්කොම තියෙනවා ඊගා චිත්තක්ෂණේ. කිසි කෙනෙකුට අවසර ගන්න ඕනේ නිගා චිත්තක්ෂණයට යන්න. ඒ වගේම බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වංශිකයින්ට ඕනේ නැහැ නිගා චිත්තක්ෂණයට යන්න. ගිල්ට් එකක් හිටින්න විදියක් නැහැ. කෙලින් කරපු ඉදිකට්ටක් උඩ දාපු අබෑට රංචුවක් වගේ. අබෑට එකක්වත් මේකට හිටින්නේ නැහැ නේ. ඉදිකට මෙහෙම වුණොත් හිටියා. යට වෙනවා. මෙහෙම කළා තියන්නේ.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 අයියෝ එහෙම නැතුව මේ ජීවත් වෙන බුදුරජාණන්සේ කියන අවුරුදු 6ක් වෙනකන් ළමයා ඒකාන්තෙම නිවන් දැකලා ඉන්නේ. ඌ දන්නේ නැහැ. ඌට ජොලියක් නැහැ. ඌට ඔප්පු කරලා පෙන්වන්න බෑ, ගහපා කරලා දෙන්නන්න බෑ. මම සන්තෝෂෙන් නෙවෙයි. මම ඉන්නේ සන්තෝෂෙන් කියලා පෙන්වන්න බෑ නේද? ඒක ජොලියක් නැහැ. දැන් මේ මං වගේ කුණුවල් කුණු වෙලා, පව් කරලා, සිල්පද කඩාගෙන වෙලා දැන් ජොලිය ඉන්නකොට ඊට ටිකක් පොඩි ගතියක් තියෙනවානේ.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 ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ මෙයා දැන් මම මාත් එක්ක වැඩ කරලා තියෙන මෙයා හිත වරද්දාගෙන තියෙනවා. එයාට ගිහිල්ලා කොමලි කියන්න ඕනේ මේ ශාසනයේ නාමයෙන්. මම කිව්ව වචන දෙකක් තියෙනවා. එකක් අරිදම සංසේද මට මතක් කරේ. මෛත්‍රී නාමයෙන් ශාසන ගෞරවයෙන් මම ඔබේ සමාවිල්ලනවා. කියන උඹට සිත සාන්තියක් වගේ මට සිත සාන්තියක් වගේ ශාසන ගෞරවයක් තියෙනවා. අපි ශාසනයෙන් වැඩ කරන්නේ. ඒ දෙක වෙනුවෙන් සමාවිල්ලනවා. ඒකට ඒකට කවුරක්වත් දොස් කියන්නේ නැහැ නේ. ඒ ඒක අපි අපි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 ආයෙ එකක් යනවා. අන්තිමට යනකොට කක්ක තැනක ඉඳලා කක්ක නැත්තෙන් යන පාර තීරුම් ගන්නවා. තීරුම් ගන්නකොට හීලින් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකට කියන්නේ අර්ත් වෙනවයි කියලා. ඩිස්චාර්ජ් විලක් වෙනවා. ඩිස්චාර්ජ් වෙලා තිනවා ආයෙ එන්න පුළුවන්. ආවට යනවා. ආයෙ යන්න පුළුවන් ගියාට එනවා. ඊට පස්සේ ඒක පරි කිදිගේ සම්බන්ධ වෙනසෝ Taman තුලම ආවට පස්සේ ඒක ඊට පස්සේ ඉතින් මේකෙන් අර ආතතියක් එන්න දෙයක් නැහැ නේ.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 එලි කරන්නත් එපා පිස්සු පියාට්ටෝ ඉසිර පිට. ඒක මම භයානක වැඩක්. ඒක තම මට්ටමේ හෝ උසස් මට්ටමේ ඉන්න කෙනෙක් කාට ගිහිල්ලා එලි කරනවා. ඒක නැත්තම් තමන්ගේ සතියට එලි කරනවා. ප්‍රතිමත් වෙච්ච ගමන් ඩිස්චාර්ජ් වෙනවා. හොඳයි තා විනාඩි 5ක් තියෙනවා මොකද කියන්නේ? Thank you.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 එහෙනම් අපේ নমස්කාරේ බාර ගන්න ලොකු හඳුනන මෙහෙම. ඒ වගේමයි අපි අපිත් මේ සමු ගන්නවා ඈත හිටියට එකම ධර්ම පවුලේ එකම ධර්ම ඥාතීන් වශයෙන් කටයුතු කරන්නට givis ගනිමු. එහෙනම් සීල දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හරි. එහෙනම් අපි ඊතාවතාචාදී කතා සජ්ජායනා කරලා අපේ ධර්ම සාකච්ඡා සැසිවාරය સમાપ્ત කරමු. මේ නත කරපු තැන් වල සටහන් දාලා තියාගන්න. මේ එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මත්තා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මත්තා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං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 වෙත්වා කමාමි කමිතබ්බා සුපත්තිවා කවුද මේ චන්ද්‍රතාය සිටුවරේ